අවසරයි ඊට පස්සේ තව අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ zoom එකේ ප්‍රශ්න ප්‍රශ්නයක් ඔව් දෙවසර්ණයි ස්වාමීන් වහන්සේ යම් ධර්මදේශනාවක් ඇසීමට හෝ යම් පින්කමක් පැවැත්වෙන අවස්ථාවකට සහභාගී වීම සජීවීව සම්බන්ධ වෙන අයෙකුගේ හෝ එසේ සහභාගී වීමට ආසාව තිබියදී උපවාහිනියෙන් නැරඹීම නැත්නම් ගුවන්විදුලියෙන් සවන් දීම නැත්නම් zoom මගින් සම්බන්ධ වෙන අයෙකුගෙන් ඉන්ද්‍රිය ධර්ම ධර්මයන්ගේ වැඩිමේ වෙනසක් තිබේද? එසේනම් මේ පැහැදිලි කර දෙන්න මෙන් ඉල්ලා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඒ කියන්නේ සජීවීව අපි දේශනාව අහනවද උපකරණයකින් තාක්ෂණික උපකරණයකින් අහනවද පොතකින් කියවනවද කියන ඒවා ඉන්ද්‍රිය ධර්ම වැඩෙන්න ඍජු බාධක හෝ සාධක නෙමෙයි. සමහර වෙලාවට සජීවීව අහන කෙනාට වඩා ඉන්ද්‍රිය ධර්ම වැඩෙන්න පුළුවන් පොතක් කියවන කෙනෙකුට. මොකද ඒ තැනත්තා ඉන්න පරිසරයේ හුදකලා බවත් එක්කලා සමහරුන්ට පොත කියවන එක තමයි තදින් දැනෙන්නේ. සමහර කෙනෙකුට ඒක මේ හඬපට යහනකොට වීඩියෝ එක නැතුව මොකද වීඩියෝ එකේදී ගොඩාක් මනස අවධානය යොමු වෙනවා වෙනත් වෙනත් ඒවට. එතකොට දැන් අපිට අපි අත්දැකීමෙන්ම දන්නවා අපි රූපවාහිනියෙන් බණක් අහනවට වඩා ගුවන්විදුලියෙන් බණක් අහනකොට වඩා මනසට තදින් කාවදිනවා ඒක. එතකොට සමහර කෙනෙකුට ඒක කාවදින්නේ සජීවීව අහනකොට වෙන්න පුළුවන්. ඒවා අනිවාර්ය සාධක නෙමෙයි. ඒවා පුද්ගලානුබද්ධයි. ඒ පුද්ගලයා දේවල් ග්‍රහණය කරන්න පුරුදු වෙලා ඉන්නේ කොහොමද? දැන් සමහර ශිෂ්‍යෝ ඉන්නවා. ඒගොල්ලන්ට පාඩම් කරන්න මතක තියාගන්න ඕන නම් ඔක්කොම සද්දබද්ද නැතුව හුදකලා වෙන්න සමහර දරුවෝ ඉන්නවා. ඒගොල්ලන්ට මොකක් හරි සින්දුවක් දාගත්තේ නැත්නම් රේඩියෝ එකක් දාගන්න වෙන මොකක් හරි අමතර සද්දයක් නැතිනම් ඒගොල්ලන්ට පාඩම් කරන්න බෑ. එතකොට මේගොල්ලෝ උත්සාහයෙන් අර සද්දයක් ඇති කරගන්නවා මොනවා හරි සින්දුවක් හරි දාලා. එතකොට තමයි අරගොල්ලන්ට හොඳට පාඩම් කරන්න පුළුවන්. ඉතින් ඒක ධාරණය පිළිබඳ කාරණයක් නෙමෙයි. එයාගේ මනස ඇබ්බැහි වෙලා තියෙන මේක ගන්න පුරුදු වෙච්ච ක්‍රමය. දැන් ඔය ඒ වගේ නරක පැත්තටත් සමහරුන්ට පුරුදු වෙච්ච තියෙනවනේ. සමහරු කියන්නේ උදේ පාන්දර අවදි වුණාන් පස්සේ තේ එක බිව්වේ නැත්තම් වැසිකිලි යන්න බෑ. සිගරට් එක බිව්වේ නැත්තම් වැසිකිලි යන්න. මේ මොනෝද වැසිකිලියාම් පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි එතන තියෙන්නේ. අර මනසට ඒක ඇබ්බැහි වෙනවා. ඉතින් ඒ වගේ එක් එක්කෙනා දේවල් ගන්න විදිහ ඔහුගේ ඇබ්බැහි මත තීරණය වෙනවා. ඒවා ඉන්ද්‍රිය ධර්ම වැඩෙන්න ප්‍රධාන සාධක නෙමෙයි. එක් එක්කෙනාට ඒවා උස්පහත් වෙන්න පුළුවන්. ස්වාමීන් පොඩි අතුරු ප්‍රශ්නයක් අහන්න. සාමුක්ඛම්පික දේශනාව කියලා එකක් ගැන අහලා තියෙනවානේ. ඒකෙදි ඒ අහගෙන ඉන්න අයට භාෂාවකුත් නැහැ. බුදුරජාණන් වහන්සේ දහස් ගණන් තප්පරයකට ශ්‍රී මුකේ වචන පිට වෙනවා හැබැයි මොන භාෂාවෙන්ද කියලා දැන් ඒ වගේ වෙලාවකත් මේ ඉන්දිය ධර්ම වැඩෙනවා ඇති නේද නැතු ඒ தත්ත්වය ඇති වෙන්නේ ඒක වෙනස්ද ඒක වෙනස් කියන කතාව නෙමෙයි එතන තියෙන්නේ ඒ අයගේ වැඩිලා තියෙන ඉන්ද්‍රිය ධර්ම අවදි වෙන්නට සුදුසු තැන් ස්පර්ශ කරමින් තමයි බුදු කෙනෙක් දේශනාව කරන්නේ උදාහරණයක් හැටියට දැන් කවුද මේ ස්වර්ණකාර භික්ෂුව තරුණ භික්ෂුව සරියුත් හාමුදුරන්ගේ ශිෂ්‍යයෙක් හැටියට පැවිදි වුණා. ඒතර සරියුත් හාමුදුරුව කල්පනා කළේ තරුණයින්ට රාගය අධිකයි. ඒ නිසා අසුභය පිළිබඳ පුහුණු කරන්න ඕන බොල. නිසා අසුභ භාවනාව සඳහා අවශ්‍ය කරුණු කියා දුන්නා. කොච්චර කමටහන් දුන්නත් කොච්චර භාවනා කළත් අනුතරමින් චිත්ත ඒකාග්‍රතාවයක්වත් ඇති වෙන්නේ නැහැ. ඉතින් පළවෙනි වර, දෙවෙනි වර, තුන්වෙනි වරත් කියා දීලා හරියන්නේ නැති වෙනකොට තමයි බුදුහාමුදුරුවෝ ළඟට එක්කන්නේ. බුදුහාමුදුරුවෝ බලනවා ඇයි මෙහෙම වෙන්නේ කියලා. එතකොට උන්වහන්සේ දකිනවා උන්වහන්සේගේ මනස රැඳෙන්නේ අසුභය මත නෙමේ ප්‍රියශීලී දේවල්. මොකද ආත්ම 500ක් රන්කරුවෙක් හැටියටයි වැඩ කරලා තියෙන්නේ. එතකොට උන්වහන්සේගේ මනස අවදි කරන්න නම් අර ප්‍රියමනාප දේ මතු කරන්න. ඒ නිසා තමයි උන්වහන්සේ රන් පියුමක් මවලා දුන්නේ මේක දිහා බලාගෙන ඉන්න කියන. ඒක ක්‍රමානුකූලව වියකෙන්නට ඉඩ හැරලා මනස වෙනස් වෙන හැටි අවබෝධ කරගන්න සැලැස්සුවා. සරියුත් හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ ළඟ ඉඳලා Tamanගේ කුටියට යන්න ඉස්සලා හාමුදුරුවෝ රහත් වෙලා. එතකොට ඒ මොකක් නිසාද? ඉන්ද්‍රිය ධර්ම නොඇඳුණු නිසා නෙමෙයි වැඩිලා තිබුණා. හැබැයි මේක අවදි වෙන්නට යම් ස්පර්ශයක් අවශ්‍යයි. ඊළඟට කවුද චුල්ලපන්තක හාමුදුරුවෝ උන්වහන්සේට එක ගාතාව ආහාර මාසකින්වත් පාඩම් හිටින්නේ අන්තිමට තමන්ගේම සහෝදරයා කිව්වා සිවුරු ඇරලා යන්න ගිහිල්ලා ගොවිතැනක් කරගෙන පිනක් දහමක් කරගෙන මව්පිය බලාගෙන ඉන්න. මේ මහානකමෙන් ඇති තේරුමක් නැහැ ওই විදියට. ඉතින් එහෙම යන්න කියලා සලස්සපු කෙනාට බුදුහාමුදුරුවෝ අර රිදි කැල්ලක් අතුල්ලන්න දීලා කෙලින්ම මනෝම 이르දි ඥානයන් අතරින් අග්‍ර වූ රහතන් වහන්සේ නමක් නිර්මාණය කළා. ඒ බුදුහාමුදුරුවෝ රිදි කැල්ලෙන් කරපු ප්‍රාතිහාර්යයක් නෙමෙයි. ඒ ටික සසරේ වඩවගෙන ඇවිත් තිබුණා. ඒක මතුවෙන්නට අවශ්‍ය කමටහන. ඒ නිසා සාමුක්ඛංශික දේශනාව තුළ උන්වහන්සේට දහස් ගණන් ලක්ෂ ගණන් දෙනාට එකවර ධර්මාවබෝධය කරන්න පුළුවන් වෙන්නේ එක් එක්කෙනාගේ මනස වැඩිලා තියෙන විදිහ දකිනවා වගේම ඒ අයගේ මනස අවදි වෙන්නේ කොතනින්ද? අන්න ඒ ස්පර්ශය ලැබෙන විදිහට පොඩි වචනයක් දෙකක් හැම කෙනෙකුටම ස්පර්ශ වෙන්න සලස්සනවා. එතකොට තථාගතයන් වහන්සේගේ දේශනාව තුළ හැමෝටම දැනෙච්ච දෙයක් තියෙනවා. ඒ නිසා එයාට අවබෝධය මතුවෙනවා. ඉතින් ඒකට සාම්බුරන්ගේ සහාය ලැබෙනවා. හැබැයි අරගොල්ලෝ මේ මට්ටමට වැඩිලා ඉන්න ඕන. වැඩිලා හිටියේ නැතිනම් ඒක කරන්න බෑ. ඒ දෙපැත්තෙම සහයෝගයෙන් ඒක කරේ. ඉතින් අද අද හැබැයි පොඩි අපිට තියෙනවා ගැටලුව. අද එහෙම වැඩිලා තියෙන අය හිටියා වුණත් බුදුහාමුදුරුවෝ නැති නිසා එහෙම ස්පර්ශයක් ලැබෙන්නේ නැහැ. එතකොට කල්ගත වෙන්න පුළුවන්. අවස්ථාව ගිලිහෙන්න පුළුවන්. ඇත්තටම ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ මේ මේ ප්‍රශ්නේ අහලා තියෙන එකයි සාමුක්ක දේශනාව කියන්නේ ಜಾති දෙකක් අවස්ථා දෙකක් ඒ දෙක අපිට සස්තන්න බැරුව ඇති. ඔව් එහෙම. ඔව් අවස්ථා දෙකක්. හොඳයි හොඳයි අවසරයි. නැතරාසෙ.